තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ කතා බහ කළා ප්‍රඥාව ප්‍රඥා පාරමිතාවෙහි ප්‍රඥාව දියුණු කර ගැනීමට උපකාර වන කරුණු 20ක් අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ පාරමිතා ප්‍රකරණ ග්‍රන්ථයෙහි දක්වලා තියෙනවා. ඒකෙන් කරුණු දෙකක් අපිට ඉහත සතියේදී සාකච්ඡා කළා. ඉතිරි කරුණු 18 අපි තා සංක්ෂිප්තව පසුගිය සතියේදී සාකච්ඡා කරලා නිමාවටපත් කළා. අද දවසේ අපි අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥා පාරමිතාව දියුණු කරගන්නට බාධක ධර්ම මොනවද කියන කාරණේ පිළිබඳව අපි ඒ ප්‍රඥා පාරමිතාවට සාධක වෙන කරුණු වටහා ගන්නවා වගේම ඊට බාධක වෙන කාරණා පිළිබඳවත් අපිට නිසි වැටහීමක් තියෙන්නට ඕන එතකොට තමයි අපිට බාධා දුරු කරලා සාධක මතු කරගෙන ඒ පාරමිතාව දියුණු කරගන්නට පුළුවන් වෙන්නේ අපි නිතරම සිහිපත් කරනවා යම්කිසි පරමාර්ථයක් සාධනය කරගන්නට අවශ්‍ය නම් ඒ පරමාර්ථය කුමක්ද කියලා හරියට තේරුම් ගන්නට ඕන. ඊළඟට ඒ පිළිබඳ කෞශල්‍යම් තුනක් දිනු කර ගන්නට ඕන. ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය. ආය කෞශල්‍ය ආය කෞශල්‍ය කියලා කියන්නේ පරමාර්ථයට අදාළ සාධක නිවැරදිව හඳුනා ගැනීම. අපාය කෞශල්‍ය කියලා කියන්නේ බාධක හඳුනා ගැනීම. උපාය කෞශල්‍ය කියලා කියන්නේ බාධක දුරු කරමින් සාධක මතු කරමින් අවස්ථාවට සහ ස්ථානයට යෝග්‍ය විදිහට අදාළ පරමාර්ථය මුල් කොටගෙන කායිකව වාචසිකව මානසිකව ක්‍රියාත්මක වීම තමයි උපාය කෞශල්‍යය කියලා හඳුන්වන්නේ එතකොට උපාය කෞශල්‍ය පවත්වන්නට නම් අපි සාධක පමණක් දැනගෙන ප්‍රමාණවත් නැහැ. බාධක ධර්ම හඳුනා ගන්නටත් ඕන. ඒ නිසා අපි මේ පාරමිතා කතාවේදී විශේෂයෙන්ම ඒ ඒ පාරමිතාවන් දියුණු කරන්නට බාධක ධර්ම මොනවද කියන කාරණාත් යම් ප්‍රමාණයකට සාකච්ඡා කළා. ප්‍රඥා පාරමිතාව දියුණු කරන්න එහෙම නැත්නම් ප්‍රඥාව වර්ධනය කරන්න තියෙන ප්‍රධානම බාධක ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දේශනා කරන්නේ නීවරණ ධර්ම. නීවරණ කියලා කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මේ ධර්ම අපේ මනසෙහි අනුශය වශයෙන් පවතින තාක්කල් අපි පසුගිය සතියේත් කතා බහ කළා අවිද්‍යාව එහෙම නැත්නම් මෝහය අනුශය ධර්මයක් හැටියට පැවතුනාය කියලා ප්‍රඥාව වර්ධනය කරන්නට එක බාධාවක් නොවේ. නමුත් ප්‍රඥාව ඕන වෙලාවක විඳ වැටෙන්නට පුළුවන් අර අනුශය ධර්මයේ පරිඋත්ථාන වශයෙන් අවදි වෙලා ක්‍රියාත්මක වුණොත්. හැබැයි අවදි නොවන තාක්කල් අපිට ප්‍රඥාව පවත්වා ගන්නට ඒ අනුශය ධර්මයේ බාධාවක් වෙන්නේ නැහැ. මේ නීවරණ ධර්ම කියලා හඳුන්වන්නේ අනුශය මට්ටමින් තියෙන ක්ලේශයන් පරිඋත්ථාන தත්වයෙන් සක්‍රීය භාවයට පත්වීම වීමේ අවස්ථාව තමයි නීවරණ හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. එතකොට හැම ක්ලේශයක්ම අනුසය මට්ටමින් පරිඋත්ථාන தත්වයටපත් වුනහම ප්‍රඥාව දියුණු කරන්න බාධකයක් වෙනවා. සෑම ක්ලේශයක්ම පොදුයි. නමුත් මේ නීවරණ ධර්ම පහ විශේෂයෙන් ඊට බාධා කරන ප්‍රධාන ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට කාමච්ඡන්දය ලෝභ මූලිකවයි මතුවෙන්නේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි විඳින්න ආස්වාදනය කරන්නට කැමති වෙන අරමුණු සහ ඒ අරමුණු පිළිබඳව තියෙන කැමැත්ත වස්තුකාම ක්ලේශකාම කියන දෙආකාරයෙන් වස්තුකාම කියන්නේ අරමුණ පිළිබඳව තියෙන කැමැත්ත ක්ලේශකාම කියලා කියන්නේ ඒ අරමුණ ආස්වාදනය කරමින් මතුවෙන ක්ලේශය නැවත නැවත ජනිත කරමින් ඒක ආස්වාදනය කරන්න තියෙන කැමැත්ත. එතකොට මේ කියන වස්තුකාම සහ ක්ලේශකාම දෙකම අපිට නීවරණ ධර්මයක් හැටියට බාධා කරනවා ඒක බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම නීවරණ සම්බන්ධව පැහැදිලි කරනකොට දේශනා කරනවා පඤ්ඤාය දුබ්බලීකරණ ප්‍රඥාව දුර්වල කරන්න හේතු වෙන ධර්ම තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. ඒ වගේම නිවන ආවරණය කරන. ආවරණං නීවරණං පඤ්ඤාය දුබ්බලීකරණ. ආවරණං කියලා කියන්නේ අහුරනවා, නීවරණං කියලා කියන්නේ වසනවා. පඤ්ඤාය දුබ්බලීකරණ ප්‍රඥාව දුර්වල කරන. ඒ නිසා තමයි මේවා නීවරණ ධර්ම හැටියට හඳුන්වන්නේ. නිවන් මඟ අහුරන නිසා, නිවන් මඟ වසන නිසා, ප්‍රඥාව දුබල කරන නිසා. එතකොට කාමච්ඡන්දය අපේ මනසේ මතුවුනොත් ඒ විදිහට අපට බාධා කරනවා. ප්‍රඥාව දියුණු කරන්නට ඒක ප්‍රධාන බාධකයක් වෙනවා. ඊළඟට ව්‍යාපාදය. ව්‍යාපාදය කියලා කියන්නේ පටිඝය මූලික කොටගෙන ඇතිවෙන මානසික தත්ත්වය. දැන් අපි මීට ඉහතදීත් සාකච්ඡා කළා පටිඝය විවිධ ස්වરૂප වලින් මතුවෙන්න පුළුවන් කෝපය, ද්වේෂය, වෛරය, නොසතුට, කලකිරීම, අමනාපය, ශෝකය, භීතිය, පසුතැවීම, ඊර්ෂ්‍යාව මේ නොඑක් ස්වરૂප වලින් මතුවෙන්න පුළුවන්. එතකොට මේ මතුවෙන ස්වરૂපයන් අපිට යම් ප්‍රමාණයකට ප්‍රකට වෙන කාරණා. මේ ව්‍යාපාද කියන தত্ত্বය ඊටාම අප්‍රකට தত্ত্বයකින් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ මොකද ව්‍යාපාදයේදී අර ක්‍රෝධය වගේ අරමුණ මැඩ පැවැත්වීමේ ස්වરૂපයකින් උත්සන්න වෙන්නේ නැහැ. ඒ වගේම ද්වේෂය වගේ එහි තියෙන ගැටුම්කාරී ස්වરૂපය අපට ප්‍රකට වෙන්නේ නැහැ. ඒ අරමුණ පිළිබඳව කිසිදු ගැටුමක් නැතිව මනස ශාන්තව තියනවා වගේ පෙනෙනවා. නමුත් ඒ අරමුණට යම්කිසි අන්තරායක් සිද්ධ වෙනකොට අපි ඒක ආස්වාදනය කරනවා ඒකට සතුටු වෙනවා. එතකොට සමහර වෙලාවට ඒ අවස්ථාවත් අපිට දැනෙන්නට පුළුවන් අපි මේ ධර්මය සිහි කරනවා වගේ. ඒ කියන්නේ දැන් අපි දකිනවනේ සමාජයේ සමහර පුද්ගලයින්ට යම් යම් කෙනෙකුගෙන් කරදර බාධක හිරිහැර තියෙනකොට මොකුත් කරන්න යන්නේ නැහැ. ඉතින් අපි ඒවට මොකුත් කරන්නේ නැහැ. ධර්මානුකූලව ඒගොල්ලන්ට ඒවට පිළිතුරු ලැබේ. කර්මානුරූපව ඒගොල්ලෝ භුක්ති විඳී කියලා නිහඬ වෙනවා. හැබැයි අර පුද්ගලයාට පස්සේ කාලෙක මොකක් හරි අනතුරක් වුණා හෝ තව කෙනෙක් අනතුරක් කළා හෝ කියලා ආරංචි වෙච්ච ගම සියොම් සතුටක් ඇති වෙනවා මම දැනගත්ත ඔක වෙයි කියලා. එතකොට ඔය කරන විපාක අනිවාර්යෙන් ලැබෙන්න ඕන. ඔහොම නෙමෙයි තව වට විඳවන්නේ කියලා අපි ඒක ආස්වාදනය කරනවා ඒකට සතුටු වෙනවා. එතකොට දැන් මුල් අවස්ථාවේදී අර අරමුණ සමග ගැටුමක් ඍජු අපට නොපෙනෙන නිසා මෙතන ව්‍යාපාදයක් හෝ ගැටීමක් තියෙනවා කියලා අපිට එච්චර පැහැදිලිව තේරෙන්නේ නැහැ. පස්සේ අවස්ථාවේ මේක මතුවෙනකොටත් අපට හඳුනා ගන්න පහසු නැහැ. ඒ තියෙන්නේ ද්වේෂයයි කියලා. මොකද ඒක එන්නේ තර ධර්මය සිහි කරන ස්වરૂපේ. ඉතින් අන්න ඒ වගේ ඊටාම සූක්ෂම විදිහට අපේ මනසට වංචා කරන්නට පුළුවන් විදිහේ වංචක ධර්මයක් තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. එතකොට ඒක නිවන් මඟ අහුරන ප්‍රඥාව මොට කරන ප්‍රධාන බාධක ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තීන මිද්ධය. තීන මිද්ධයත් විශේෂයෙන් නිර්වාණ මාර්ගයට පමණක් නෙමේ ප්‍රඥාව අවදි කරන්නට ප්‍රබලම බාධකයක් ඇති කරන ධර්මයක්. තීන මිද්ධයයි කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්මයන්ගේ උදාසීන බව. තීන කියලා කියන්නේ සිතෙහි උදාසීන බව, මිද්ධ කියලා කියන්නේ චෛතසික ධර්මයන්ගේ උදාසීන බව. එතකොට තීන මිද්ධ කියලා මේ දෙක එකතු වුණාන් පස්සේ චිත්ත චෛතසිකයන්ගේ මැලි බව. එතකොට මේ මැලි බව ඇති වුණාම අපිට නිකන් අරමුණු ගන්නෙ නැතුව සිත නැවතිලා තියනවා වගේ. එහෙම නැත්නම් නැවතිලා ඉන්න වගේ. මොකුත් සක්‍රීය භාවයක් ඇති කරන්නට පහසු නැහැ. එතකොට මේ தත්ත්වය ඊටාම සූක්ෂමව ඇති වුනහම තමයි හුඟක් ඔය භාවනා කරන අය කියන්න පටන් ගන්නෙ. නිරෝධයට සමවැදුන අය. එතකොට යම් කෙසේ අනිමිත්ත සමාධියකට සමවැදුන අය ටික වෙලාවක් යනකොට මගේ මනස සමාධිගත වුණා ඊට පස්සේ කිසිම අරමුණක් ගත්තේ නැහැ මොකුත්ම දැනුන්නේ ආදි වශයෙන් හුඟක් වෙලාවට කියන්නේ අනිමිත්ත සමාධියක් නැහැ කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ වැඩි දෙනෙක් භාවනා කරන්න ගිහිල්ලා ඔය වගේ කතා කියන්නේ සැබෑවට අනිමිත්ත සමාධියක් නිසා නෙමෙයි තීන මිද්දේ විවිධ ස්වરૂපයන් Tamanට වැටහෙන්නේ එහෙම කිසිම නිමිත්තක් අරමුණක් ගන්නෙ නැතුව පවතිනවා වගේ. එතකොට සැබවින්ම අපේ සිත අරමුණු නොගෙන පවතින්නට පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. එකක් තමයි නිරෝධ සමාපත්තිය අනිත් එක තමයි අසඤ්ඤ තලය. එතකොට අනිමිත්ත සමාධියයි කියන තැනදී දක්වන්නේ අර නිමිති වශයෙන් ඒක ග්‍රහණය කරන්නේ නැහැ. එහි නිමිති වශයෙන් ගත යුත්තක් නැති බව. දැන් නිවන අරමුණු කරනකොට ශුඤ්‍යත අනිමිත්ත අපනිහිත කියලා ක්‍රම තුනකින් නිවන අරමුණු කරන්නට පුළුවන්. ඒතර අනිමිත්ත කියලා කියන්නේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කොට දකිනකොට ඇති වෙලා වහාම සැනකින් බිඳියම. එතකොට මේවා නිමිති වශයෙන් දිගු කලක් පවතින මේ ස්ත්‍රිය මේ පුරුෂයාය මේ අසවල් රූපය මේ අසවල් වර්ණය කියලා එහෙම ඒකේ නිමිත්තක් වශයෙන් ගන්න තරම් විශේෂ දෙයක් නැහැ මොකද ඇති වුණු ඇති වුණු සැනින් වහා බිඳියන මේ නාම රූප ධර්මයන්ගේ ස්ථාවර පැවැත්මක් නැහැ. නিত্য පැවැත්මක් නැහැ. සංස්කාර ධර්මයකට එක මොහොතක්වත් පැවතීමේ හැකියාවක් නැහැ. හටගෙන නිරුද්ධ වෙන්නට පමණයි පුළුවන්කම එතකොට අන්න ඒ අනිත්‍ය ලක්ෂණය වඩා ප්‍රකටව දකිනකොට තමයි මෙතන නිමිති ගන්නට දෙයක් නැහැ කියන බව අවබෝධ කරගන්න. එහෙම නැතුව සිතට අරමුණු නොගෙන පවතින්නට පුළුවන්කමක් නැහැ. නේව සංඥා නා සංඥායතනෙ දක්වා මනස දියුණු කළා වුණත් ඒතනත්තාගේ මනසත් සංඥා ඇති නැති ස්වરૂපයෙන් සංඥා ගන්නවා. අරමුණු ගන්නවා. එතකොට එහෙම නැතුව පවත්වන්න පුළුවන් සංඥා වේදිත නිරෝධ. අර සංඥා සහ වේදනා දෙක නිරුද්ධ කරනවා. එතකොට චිත්ත ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නවතිනවා. ඉතින් ඒ தත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙන්නේ අෂ්ට සමාපත්තියම උපදවාගෙන අනාගාමී හෝ අරහත් ඵලයේ සාක්ෂාත් කරගත් උතුමන්ට පමණයි ඒ தත්ත්වය ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන්. එහෙම නැත්නම් අසඤ්ඤතලයේ අසඤ්ඤතලයේ උත්පත්තිය ලැබීම තුල. එතකොට ওই අවස්ථා දෙක හැරුණකොට අනිත් සෑම අවස්ථාවකම අරමුණු ගන්නවා. ඒ අරමුණු ගැනීමේ තියෙන විවිධත්වයන් පවතින්නට පුළුවන්. ඒකාග්‍රතාවය දැඩි වුණහම අපිට ඒ අරමුණම ඒ ස්වરૂපයෙන්ම ගැනීම පමණයි කරන්නේ. එතකොට අර අනිත්‍ය ලක්ෂණය ප්‍රකටව දකිනකොට අපිට මෙහි නිමිති වශයෙන් ස්ථාවරව ගත යුත්තක් නැහැ කියන බව පැහැදිලිව දැනෙනවා. අන්න ඒ විදිහට අවබෝධය සහ අරමුණු ගැනීමෙහි වෙනසක් තියෙන්නට පුළුවන්. නමුත් අරමුණු නොගන්නා තත්වයක් එහෙම නැත්නම් සිත කිසිදු අරමුණක් නොගෙන පවතිනවායි කියලා කියනවනම් එතන තියෙන්නේ පටලැවීමක්. එතකොට ඒ විදිහේ අදහස් ඇති වෙන්නේ කොමක් නිසාද? මේ මානසික தත්වයන් හරියට වටහා නොගැනීම නිසා. එතකොට තීන මිද්දය කියන தත්වය ඇති වුනහම ඒ වගේ එක්තරා අකර්මණ්‍ය. ඒ කියන්නේ ක්‍රියාවෙහි යොදවන්නට පහසු නැහැ. සිත ක්‍රියාත්මක නොවි එහෙමම තියනවා වගේ. මුකුත් අරමුණක් ගන්න නැතුව වගේ ඒ වගේ ස්වરૂපයන්ගෙන් අපිට දැනෙන්නට පුළුවන් මොකද ඒ හැබෑ ස්වභාවයම නෙමෙයි අපිට දැනෙන්නේ එක් එක් ස්වરૂපයන්ගෙන් අපි හඳුනා ගන්න. අපි මේට පෙරත් කතා කරලා තිනවා භාවනා කරනකොට සමහරට වායෝ ධාතුව අපිට දැනෙන්න පුළුවන් අපි උඩ පාවෙනවා වගේ. එහෙම නැත්නම් පොළොව යටට අපි කිමිදෙනවා වගේ. එතකොට S2 කරලා බැලුවොත් අපි ඉන්න තැනම හිටපු ඉරියව්වෙන් එහෙමම ඉන්න මොකුත් වෙනසක් වෙලා නැහැ. එතකොට අර මොකක්ද අපට වැටහෙන්නේ? අර වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. එතකොට අන්න ඒ වගේ ඊළඟට සමහරලාට මේ කඩි කූඹි කනවා වේයෝ නලියනවා වගේ ඇඟ පුරාම දැනෙන්නට ගන්න. එතකොට මේ මොකුන් හරි සත්තු ටිකක් මේ ඇඟේ ගොඩ වෙනවා වගේ Tamanට හැඟෙන්න පුළුවන්. එතකොට ඇස් දෙක අරලා බැලුවොත් එහෙම මොකක්වත් නැහැ. එතකොට මේ මොනවද දැනෙන්නේ? මේ රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය එක් එක් ස්වરૂපයෙන් හඳුනා ගන්නා විදිහ ඒ වගේ තීන මිද්ද එක් එක්කෙනා එක එක ස්වરૂපයෙන් හඳුනා ගන්නට පුළුවන්. නමුත් එතන මූලික ලක්ෂණය තමයි අරමුණු ගනිමින් යමක් පිළිබඳව ගැඹුරට සිතීම, කල්පනා කිරීම, අවධානය යොමු කිරීම, සිහිය පැවැත්වීම කියන කරුණු සම්බන්ධව මනස උදාසීන තත්වයකටපත් වෙනවා. අරමුණු ගැනීම සිද්ධ කරනවා. නමුත් ඊටාම උදාසීනවා. ඒ නිසා තමයි අර නිෂ්ක්‍රීය මට්ටමක් වගේ අපිට දැනෙන්නට පටන් ඉතින් මේ తত্ত্বය භාවනා කිරීමේදී ප්‍රධාන බාධකයක් වෙනවා ප්‍රඥාව අවදි කරන්න සුවිශේෂ බාධකයක් වෙනවා කුමක් නිසාද මේ ප්‍රත්‍යඥ සත්‍යයේ මනස හැමතිස්සෙම ඇලීම් ගැටීම් වශයෙන් උත්තේජනයක් ලබන්නයි රුචි කරන්නේ ඒ උත්තේජනයක් ලබන්නයි ප්‍රිය කරන්නේ ඉතින් එහෙම ඇලීම් ගැටීම් වශයෙන් උත්තේජනයක් ලබන්නට අවස්ථාවක් නැති වෙනකොට මනස උදාසීන වෙලා අර අකර්මණ්‍ය තත්වයටපත් වෙනවා. ඉතින් භාවනා කරනකොට අපි උත්සාහ කරනවා ඇලීම් ගැටීම් කියන තත්වයන්ගෙන් මනස අයින් කරගන්න. එතකොට සිත ඉක්මනින්ම උදාසීන තත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ తত্ত্বය ප්‍රඥාව දියුණු කරන්න ප්‍රඥාව ඇති වෙන්නේ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් නැවත නැවත විමස විමසා බලන්නට ඕන. එතකොට එහෙම බලන්නට නම් සිහිය පවත්වන්න ඕන. සිහිය කියලා කිව්වේ සිහි කර දෙන ගතිය. එතකොට නැවත නැවත අවශ්‍ය අරමුණ අවශ්‍ය නිමිත්ත සිහි කරලා දෙන්නට එතකොට දැන් මේ උදාසීන බව ඇති වුණාන් පස්සේ අවශ්‍ය අරමුණ සිහි කරලා දෙන්නෙත් නැහැ ඒක විමර්ශනය කරන්නෙත් නැහැ. ඒතර සති සම්ප්‍රඥාන දෙකටම ප්‍රධාන බාධකයක් වෙනවා තීන මිද්දේ. ඒ නිසා ඒක නිවන අහුරනවා වගේම ප්‍රඥාව දුර්වල කරන ප්‍රධාන බාධක ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කියලා කිව්වේ මනසේ සැලෙන බව. ඒ කියන්නේ ඒකාග්‍රතාවයේහි අඩු බව. අපි මුලදී පසුගිය දේශනවලදී පැහැදිලි කළා ඒකග්ගතා කියලා කියන්නේ අරමුණෙහි එක් ස්වરૂපයක් નિවරදිව ගන්නා බව. පසුගිය සතියේත් අපි ඒක පැහැදිලි කළා. අරමුණෙහි එක් ස්වરૂපයක් හරියට ගන්නවා. එතකොට ඒ හරියට ගන්නා බව ගොඩාක්ම අඩු වුණාන් පස්සේ අරමුණ පැහැදිලි නැහැ. උතර පැහැදිලි නැතිනම් ඒතනත්තාට ඒ සම්බන්ධව හේතුඵල විමර්ශනය කරන්න, ත්‍රිලක්ෂණය විමර්ශනය කරන්න, ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා බැලීමේ ගැඹුරු කටයුත්තක් කරන්න පුළුවන් කමක් නැහැ. අරමුණ පැහැදිලිව ගන්නෙත් නැති නිසා. ඉතින් ඒ නිසා ඒ වික්ෂිප්ත බව එහෙම නැත්නම් අරමුණෙහි මනවින් සටහන් නොගන්නා බව ඒකාග්‍රතාවෙහි අඩු බව ප්‍රඥාව ඇති කරන්නට බාධකයක් වෙනවා. ඒක තමයි උද්දච්ච කියලා හඳුන්වන්නේ. ඒ සමගම තව එකතු වෙනවා කුක්කුච්ච. කුක්කුච්ච කියලා කියන්නේ පැවෙන ගතිය. එතකොට අර සැලෙන ගතිය නිසාම මනසේ පැවෙන ගතියක් ඇති වෙනවා පසුතැවෙන ගතියක් එතකොට මේ දෙක එකට ක්‍රියාත්මක වෙනවා ඒ නිසා උද්දච්ච කුක්කුච්ච නීවරණ ධර්මයක් හැටියට තථාගතයන් වහන්සේ දක්වන්නේ ඊළඟට විචිකිච්ඡා. විචිකිච්ඡාව කියලා කියන්නේ ඒකද මේකද කියලා සැක කරන ගතිය. ඒ කියන්නේ අපිට නිශ්චිතව යම්කිසි අරමුණක මේක මේ විදිහයි කියලා පැහැදිලිව පිහිටන්න අමාරුයි. ඒතොර හේතුඵල වශයෙන් අපි ගණනය කළා වුණත් මේ හේතුවයි මේකේ ඵලයයි මේ කියලා හරියට විනිශ්චය කරගන්න බෑ මේකද හේතුව වෙන එකක්ද එතකොට වෙනත් එකක් වෙන්නත් පුළුවන් සමහරට මේක නොවෙන්නත් පුළුවන්. ඒතර මේකෙන්ද මේ ඵලය හටගත්තේ ඒකෙන් නොවි වෙන එකක් වෙන්න පුළුවන්කම තියනව නේද කියලා අර හරියට පැහැදිලිව අරමුණ විමසලා තීරණය කරගන්න හඳුනගන්න පහසු නැහැ. ඒතර අන්න ඒ ගතිය තමයි විචිකිච්ඡා කියලා කියන්නේ. ඉතින් ඒක විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳව දහමෙහි දහම් ගුණ දහම් ගුණ කියලා කියන්නේ මෙහි ස්වාක්කාත බව නෛර්යානික බව ඊළඟට ඒ බුදුදහමේ තියෙන ඕපනායක ගුණය පච්චත්තම් වේදිතබ්බ ගුණය එතකොට මේ ආදී දහමෙහි තියෙන මේ සයාකාර ගුණ අපිට මතු කරගන්න නම් පැහැදිලිව එහි මනස මේක මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා පිහිටන්න ඕනේ. එහෙම පිහිටන්නේ නැත්නම් ඒ දහමෙහි සාන්දෘෂ්ටික බව අපට පැහැදිලිව දකින්න පුළුවන් කමක් නැහැ. ඊළඟට සංඝයාගේ ගුණය පැහැදිලිව දකින්නට නම් මේ විදිහටයි මේ ප්‍රතිපදාව පළදරන්නේ. මේ ප්‍රතිපදාවේ ඵලයක් හැටියටයි මේ தત્ත්වය ගොඩ නැගෙන්නේ. අන්න එහෙම හේතුඵල වශයෙන් විමසලා බලන්නට පුළුවන් වෙන්න ඕන. ඒතර විශේෂයෙන්ම හේතුඵල ඥානයේ හිතෙන ඌනතාවය, දුර්වලකම හේතු කොට දම හේතු කොටගෙනයි මේ විචිකිච්ඡාව ගොඩනැගෙන්නේ. එතකොට සෝවාන් මාර්ග ඥානය සාක්ෂාත් කරනකොට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝ රත්නය ගැන ප්‍රතිපදාව ගැන පෙර භවයේ මතු භවයේ මේ බුද්ධ ආදී අටතන සැකය කියලා හඳුන්වන මේ කාරණා අට බුදුහා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝ රත්නය ගැන පෙර භවය ගැන මතු භවය ගැන පෙර භවය සහ මතු භවය අතර තියෙන සම්බන්ධතාවය ගැන පටිච්ච සමුප්පාදය ගැන ඊළඟට නිර්වාණගාමිනී ප්‍රතිපදාව ගැන මේ காரணා අටෙන් එකක් ගැන හෝ අපට නිශ්චිතව හේතුඵල වශයෙන් තේරුම් ගන්නට අපහසු තැනකට ඇවිල්ලා ඒ ඒ පැත්තද මේ පැත්තද එහෙමද මෙහෙමද කියලා සැක කරන ගතියකට આવොත් එතනින් ඔබට මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතනින් එහාට ඒ සම්බන්ධව ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. එතනින් එහාට නිවන් මඟ අපිට විවෘත වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා නීවරණ ධර්ම හැටියට හඳුන්වනවා ප්‍රඥාව දුර්වල කරන ධර්ම හැටියට හඳුන්වනවා. මෙන්න මේ විදිහට පංච නීවරණ ධර්මයන් ප්‍රධාන වශයෙන්ම ප්‍රඥාව දුර්වල කරන ධර්මයන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට මහානායක හඳුරු මෙහිදී දක්වනවා චරියාපිටක අට කතාවෙහි ප්‍රඥාවට බාධක කරුණු හැටියට තවත් කරුණු බොහොමයක් දක්වලා තියෙනවා. ඒ තමයි අරති, තන්දි, විජම්බිතා, ආලසියන්, ඝනසංගනිකාරාමතා, ඊළඟට නිද්දා සීලතා, අනිච්ඡය සීලතා, ඥානස්මින් අකුතූහලතා, මිච්ඡා මානෝ ඊළඟට අපරිපුච්ඡකතා කායස්ස න සම්මා පරිහාරෝ අසමාහිත චිත්තතා දුප්පඥානං පුග්ගලානං සේවනතා පඤ්ඤාවන්තානං අපෛරුපාසන පාසන ඊළඟට අත්ත පරිභවෝ ඊළඟට මිච්ඡා විකප්පං මිච්ඡා විකප්පා ඊළඟට විපරි විපරිතාභිනිවේසෝ කාය දල්හි බහුලතා අසංවේග සීලතා පංච නීවරණානි. එතරම් කරුණු 20ක් තියෙනවා. දැන් මේ 20න් අන්තිම එක තමයි අපි කතා කළේ පංච නීවරණ කියලා. එතකොට මේ කාරණා 20 චර්යා පිටකට්ට කතාවෙහි දක්වනවා ප්‍රඥාව ඇති කරන්නට බාධක ධර්ම හැට. දැන් අපි සාධක ධර්ම 20ක් කතා කළා. මෙතනත් බාධක ධර්මත් 20ක් තියෙනවා. ඒතර මේ කරුණු හරියට තේරුම් ගත්තොත් අපට ඒවයින් මනස නිදහස් කරගෙන ප්‍රඥාව දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට පළවෙනි කාරණය තමයි අරති. අරති කියලා කියන්නේ උකටලී බව. උකටලී බව කියලා කිව්වම දැන් රති කියලා කියන්නේ ඇලෙනවට. අරති කියලා කියන්නේ නොඇලෙන බව. එතකොට ඇලෙන බව කරුණු දෙකකදී කතා කරනවා තෘෂ්ණාවෙන් ඇලීම සහ කුසල ඡන්දයෙන් යමකට ප්‍රිය වෙන ගතිය. ඒ දෙක එතකොට තෘෂ්ණාවෙන් ඇලෙන ගතිය රති කියලා හඳුන්වනවා. අර කුසල ඡන්දයෙන් යමකට ප්‍රිය වෙන ගතිය රතිය හැටියට හඳුන්වන්නේ නැහැ. නමුත් ඒ කුසල ඡන්දය නැති බව අරති කියන නමින් හඳුන්වනවා. දැන් අර දැන් රති කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනේ හැටියට නෙමෙයි අරති කියන වචනය බොහෝ තැන්වල දක්වනවා. හරිනම් රති කියන එකේ ප්‍රතිවිරුද්ධ වචනේනේ අරති කියලා කියන්නේ. රති කියලා කියන්නේ තෘෂ්ණාවෙන් ඇලෙන ගතිය. තෘෂ්ණාවෙන් ඇලෙන ගතිය ඒක ක්ලේශයක්. ඒක අකුසලයක්. එතකොට යම්කිසි දෙයකට කුසල ඡන්දයෙන් කුසල මූලිකව තියෙන්න ඕන කැමැත්ත නැති බවට තමයි අරති කියලා කියන්නේ. එතකොට එතනත් අර දල වශයෙන් මතු පිටින් අපිට ගත්තාම ඇලෙන්නේ නැහැ වගේ අදහසක් තමයි. හැබැයි එතන ඇලෙන්නේ නැහැ කියලා කියන්නේ අර සරාගීව තෘෂ්ණා මූලිකව ඇලෙන්නේ නැහැ කියන එක නෙමෙයි. තෘෂ්ණා මූලිකව ඇලෙන්නේ නැති ගතිය හොඳ හොඳ ගුණයක්. එතකොට අර රති කියන தત્ත්වයේ ප්‍රතිවිරුද්ධ தત્ත්වය හොඳ ගුණයක්. තෘෂ්ණාවෙන් ඇලෙන බව නැතිනම් ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි මෙතන මේ අරති කියලා කියන්නේ තෘෂ්ණාවෙන් ඇලෙන ගතිය නැහැ කියන එක නෙමෙයි. අර කුසලාද්යාසයෙන් නිර්වාණගාමිනී මාර්ගයේ පිළිබඳව තියෙන උනන්දුව කැමැත්ත කුසල ඡන්දය නැතිනම් අන්න ඒ නැති බව තමයි මෙතන අරති කියලා හඳුන්වන්නේ. ඒ නිසා ඒක නීවරණ ධර්මයක්. ඒක නිවන් මාර්ගට බාධා කරනවා ප්‍රඥාව දුර්වල කරන්නට හේතු වෙනවා. ඒකයි මෙතන උකටලි බව කියන්නේ. ඊළඟට තන්දි. තන්දි කියලා කිව්වේ පමා වෙවි වැඩ කරන බව. තන්දි කියලා කිව්වේ අලස අලස ගතිය. එතකොට කොයි වැඩේ කරන්න ගියත් ඒක සක්‍රියව වේගවත්ව ඉක්මනින් කාර්යක්ෂමව කරන්නේ නැහැ. පමා වෙවි, උදාසීන වෙවි, නවත්ත නවත්ත එහෙම තමයි ඒ කටයුතු කරන්නේ. එතකොට මනසේ මේ ගුණය ඇති වුනහම එතනත්තට යම් ධර්මයක් පිළිබඳව ගැඹුරට එක දිගට සොයා බැලීම, පරීක්ෂා කිරීම, විමසීමට මනස යොමු වෙන්නේ නැහැ. තන්දිය මතුනම. ඊළඟට විජම්බිතා. විජම්බිතා කියලා කියන්නේ ඒ මේ අතට ඇඟ අඹරවන ඇඟමැලි කඩන ගතිය. එතකොට මේ ඇඟමැලි කඩන්නේ ගොඩක් වෙලාවට උදාසීන බවත් එක්කලා. දැන් ඇඟමැලි කැඩුවෙන් පස්සේ අපිට උදාසීන බව නැති වෙනවා වගේ අදහසක් සමහර කෙනෙකුට ඇති වෙන්නට පුළුවන්. ඇඟමැලි කැඩීම නිසා නෙමෙයි ඇඟ ඒ මේ අතට හරවලා ව්‍යායාම කිරීම තුළ අපිට උදාසීන බව අඩු වෙනවා. හැබැයි ඇඟමැලි කඩනවා කියන්නෙම ඒ තනත්තා අර උදාසීන බව ප්‍රකට කිරීමක්. එතකොට එතන මානසික தත්ත්වය වෙනස්. අපි උදාසීන බව දුරු කරන්න කාය ව්‍යායාමයක් කරද්දිත් අතපය ඇඟ එහාට මෙහාට හරවනවා අබරවනවා. එතකොට එතනදී අපේ මානසික தත්ත්වය තියෙන්නේ මේ අලස බව දුරු කිරීම. හැබැයි අර ඇඟ බැලි කැඩීම තුලදී තියෙන්නේ අලස බව දුරු කිරීම නෙමෙයි අලස බවට වහල් වීම අලස බව ප්‍රකට කිරීම තමයි එතන තියෙන්නේ. ඒ නිසා ඒක නීවරණ ධර්මයක් හැටියට ප්‍රඥාව මොට කරන ධර්මයක් හැටියට විශේෂයෙන් මෙතන දක්වන්නේ. ඊළඟට ආලසියන් අලස බව. එතකොට මේ සමස්තයක් හැටියට ගත්තහම අලස අලස බව. ඊළඟට ඝනසංගනිකාරාමතා. ඝනසංගනිකාරාමතා කියලා කියන්නේ බොහෝ දෙනා හා එක්ව විසීමෙහි ඇලීම. ඝන කියලා කියන්නේ සමූහය කියන එක. එතකොට ඝන සංගනිකාරාමතා කියලා කියන්නේ ආරාම ආරාමතා කියලා කියන්නේ මෙතන ඇලෙන ගතිය. එතකොට ඝන සංගණික ආරාමතාව කියලා කියන්නේ බොහෝ දෙනා සමග එකට කතා බහ කරමින් එක්ව වාසය කරන්න තියෙන කැමැත්ත. දැන් සමහරුන්ට දැන් පොදුවේ මේක මිනිස්යාගේ තියෙන එක්තරා ලක්ෂණයක්. මිනිස්යා කියලා කියන්නේ හුදකලා සත්වයක් නෙමෙයි. සමූහ වශයෙන්, රංචු වශයෙන් ගැවසෙන්නට කැමති සත්වයෙක් කියන බව ඒක මනෝවිද්‍යාඥයන් සමාජ විද්‍යාඥයන් විවිධ පරේෂණ තුලින් හඳුනාගෙන ප්‍රකට කරන කාරණය. එතකොට දැන් ඒක සහජයෙන්ම අපි තුල තියෙනවා. හැබැයි ඒකට යම්කිසි කෙනෙක් වහල් වුණොත් ඒක ප්‍රඥාව අවදි කරන්න ප්‍රධාන බාධකයක් වෙනවා එකතු වෙලා විවිධ ඕපදූප කතා කරමින් hina වෙමින් උසුළු විසුළු කරමින් ඉන්න කැමති බව හැබැයි යම් කිසි කෙනෙක් පිරිස සමග එකට එකතු වෙන්නේ දහම ගැන කතා කරන්න නම් වැදගත් දෙයක් සාකච්ඡා කරන්න නම් ඒ ඒක රාශී වීම වෙනම කාරණයක් එතකොට ඒ අර පිරිස භජනය කිරීම කියන එක පිරිස භජනය කිරීමෙහි ඇලීම කියන කතාව නෙමෙයි එතනදී එතනදී පිරිස ඇසුරු කරන්නේ යම්කිසි අර්ථවත් දෙයකට. ඊළඟට නිද්දා සීලතා නිදි බොහෝ නිදන බව. ඒ කියන්නේ නින්දට ඇලුම් කරනවා. නිදා ගන්න කැමති වෙන ගතිය. ඉතින් එතකොට නිදා ගන්න කැමති වෙන ගතිය කියලා කියන්නේම අර තීන මිද්දෙහි ස්වરૂපය. ඊළඟට අනිච්චේ සීලතා. මේක ඊටාම වැදගත් කාරණයක්. අනිච්චේ සීලතා කියන්නේ ඒ ඒද විනිශ්චය නොකර ගන්නා ස්වභාවය. දැන් සමහර චරිතවල තියෙනවා මොන දෙයක් කතා කළා වුණත් මොන දෙයක් කළා වුණත් මොන දෙයක් හිතුවා වුණත් ඒවා හරියට පැහැදිලිව විනිශ්චය කරගන්නේ නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. දැන් සමහරව ඉන්නවා නිකන් යමක් කරන්න කිව්වොත් එහෙම ඒක කිව්වට වෙනුව කරනවා. ඒකෙන් වෙන්නේ මොකක්ද? මොකක්ද ඒකේ ප්‍රතිඵලය විය යුත්තේ? ඇත්තට මොකද්ද කරන්න ඕන? එහෙම කරුණු වටහාගෙන හේතුඵල තේරුම් අරගෙන අර්ථවත් විදිහට කරන්න ක්‍රියාත්මක වෙන්නේ එහෙම ඒගොල්ලන්ගේ චරිතය හැඩ ගැහිලාම නැහැ. ඉතින් ඒ වගේ චරිත වලට වගකීමක් දරන්නටත් අමාරුයි. ඒ වගේම කරන කටයුත්ත මනවින් සම්පූර්ණ කරන්නත් අමාරුයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් තුලම ප්‍රඥාව අවදි වෙන්නට ඒක බාධාවක් වෙනවා. දැන් සමහරට ඒ අය හිතන්න පුළුවන් දැන් අපි හිතමු කාර්යාලයක වැඩ කරනවා නම් රජයේ සේවයක් කරනවා නම් ඒ අය හිතන්න පුළුවන් මේක ඉතින් අපි නිකන් එඟට අරගෙන කළයි කියලා ඇති වැඩක් නැහැනේ. කොහොමත් ඉතින් අනිත් අයත් පඩි ගන්නවා. අපිත් ඉතින් මේ දවසේ નિયમિત කාලය මොකක් හරි මේ පැවරිච්ච වගකීම කිව්ව දේ කරලා නිකන් ඉන්නවා එච්චරයි. සමහර ආයතනවල තියෙන අර්බුදත් එක්ක ගැටලුත් එක්කලා වැඩි දේවල් වලට අත ගහලා කරන්න බැරි තත්වයක් තියෙන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ කරන කාර්ය ඒකේ පරමාර්ථය මොකද්ද? මොකද්ද ඒකේ ප්‍රතිඵලය විය යුත්තේ? කොහොමද ඒක හසුරවන්න ඕන? කොහොමද ඒක ක්‍රියාත්මක කරන්න ඕන? එතකොට මේ විදිහට ඒ ගැන යම්කිසි වැටහීමක් ඇතුව කටයුතු කරන්න. ඒ වැටහීමක් ඇතුව කටයුතු කරන්න අපි ඒවා පිළිබඳව හොඳ විමසිලිමත් ගතියකින් ක්‍රියාත්මක වෙන්න. අන්න ඒක තමයි අර විමසලා විනිශ්චය කරගන්න ගතිය කියන්නේ. මේ අනිච්චය සීලතා කියලා කියන්නේ හාත්පසින් ඒකට ප්‍රතිවිරුද්ධ ගතිය. කියන්නේ මොනම දෙයක් කළා වුණත්, කිව්වා වුණත්, හිතුවා වුණත්, ඇහුණා වුණත්, උපදේශයක් දුන්නා වුණත් ඒ මොකක්වත් හරියට පැහැදිලිව විනිශ්චය කරලා තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. හේතුඵල වශයෙන් ඒක ගලප ගන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රධාන වශයෙන්ම ප්‍රඥාවට බාධාවක් වෙනවා. මොකද ප්‍රඥාව කියන එක මතුවෙන්නෙම විමසිලිමත් බවත් එක්ක. විමසිලිමත් බව කියන්නේ අරයාගෙන් මෙයාගෙන් කරුණු අහනවා කියන එක නෙමෙයි. විමසනවා කියලා කියන එකේ තේරුම දැන් සති සම්පජඤ්ඤ සම්පජඤ්ඤ කියන්නේ විමසිලිමත් බව. මොකක් කොහොමද විමසන්නේ දහමේ මූලික સિદ્ધාන්ත වලට අරයා මොකද්ද කියන්නේ මෙයා මොකද්ද කියන්නේ කියන විමසලා ඇති තේරුමක් නැහැ ඒ විමසීම වැදගත් වෙන්නට පුළුවන් සමාජ සමීක්ෂණයක් කරනවා එතකොට අපි ධර්මය අධ්‍යයනය කරනවා නම් අපිට වැදගත් වෙන්නේ අරයා මොකද්ද කියන්නේ මෙයා මොකද්ද කියන්නේ මට මොකද්ද හිතෙන්නේ කියන කතන්දර නෙමෙයි මේ විශ්ව ධර්මතාවයන්හි මූලික સિદ્ધාන්ත හඳුනාගෙන ඒ අනුව විමසා බලන ගතිය එතකොටයි ධම මතුවේ. එතකොටයි යථාර්ථය ප්‍රකට එතකොට අන්න ඒ ඒ විමසිලිමත් ගතිය තුළ තමයි ප්‍රඥාව මතුවේ. හැබැයි යම්කිසි කෙනෙක් අර අනිච්ච සීලතාවය එහෙම හේතුඵල වශයෙන් විමසන්නේ නැහැ. සොයන්නේ නැහැ. පරීක්ෂා කරන්නේ නැහැ. එතකොට ඒක ප්‍රඥාව අවදි වෙන්න ප්‍රධානම බාධකයක් වෙනවා. ඒ නිසා ඒක විශේෂයෙන් අපි තේරුම් ගත යුතු කාරණයක්. ඊළඟට ඥානස්මින් අකුතුහලතා මේකත් ඊටාම වැදගත් කාරණයක්. ඒ කියන්නේ ඥානෙහි කුතුහලයක් නැති බව. දැන් කුතුහලය කියලා කියන්නේ බොහෝ වෙලාවට කුතුහලය කියන එක මතුවෙන්නේ තෘෂ්ණා මූලිකව. ඒ කියන්නේ දැන් අපි හිතමු කවුරු හරි අපට තෑග්ගක් දුන්නොත් එහෙම අපට ලොකු කුතුහලයක් ඇති වෙනවා මේක මොකක්ද කොහොමද මේක ක්‍රියා කරන්නේ ආදි වශයෙන් ඒක අපි හිතමු පාර්සලයක් හැටියට අපට ඔතලා නම් දෙන්නේ පෙට්ටියක දාලා නම් ඔතලා ගෙනත් දෙන්නේ යම්කිසි තෑග්ගක් අපිට මේක ගලවලා බලනකන් එතකන් අපට කාලය ගත කරන්න අමාරුයි. එතකන් අපට ඉන්න බෑ. ඉක්මනට මේක විවෘත කරලා බලන්න ඕනේ. ඒකට කියනවා කුතුහලයයි කියලා. එතකොට ඒ කුතුහලය නිසා තමයි ඒ තනත්තා මේක හාරලා අවුස්සලා බලන්න පෙළඹෙන්නේ. එහෙම කුතුහලයක් ඇති වුණ නැත්නම් ඒ ගැන අපි කො හේතනම තියෙන්න පුළුවන් මොනවද තියෙන්නේ බෝම්බයක් තියනවද නැද්ද වැදගත් දෙයක්ද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. එතකොට ඒ නිසා කුතුහලය කියන එක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ ලෝභ මූලිකව ඒ ලෝභ මූලිකව ඇති වෙන කුතුහලය ගැන නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියලා කියන්නේ යමක් දැන සඳහා තියෙන දැන ගැනීම, ඉගෙන ගැනීම, අධ්‍යයනය කිරීම, දියුණු කිරීම, යම් පරමාර්ථයක් සාධනය කර ගැනීම, ඒකට බාධක හඳුනා ගැනීම, සාධක හඳුනා ගැනීම ආදී වශයෙන් මේ ධර්මතා විමසා බැලීම පිළිබඳ කුතුහලය. ඉතින් ඒක කෙනෙකුට සමහරට මූලික වශයෙන් තෘෂ්ණා මූලිකව ඇති වෙන්නත් පුළුවන්. හැබැයි තෘෂ්ණා මූලිකව ඇති වුණා උනත් ඒකෙන් තමයි අපි පටන් ගන්න. පස්සේ තමයි අපි ඒක කුසල ඡන්දයක් හැටියට තෘෂ්ණාවෙන් තොරව ප්‍රඥා මූලික විමසිලිමත් බවක් බවට අපට පරිවර්තනය කරගන්න පුළුවන් වෙනවා දෙවනෝ. හැබැයි මූලික වශයෙන් සමහරලාට ඒක තෘෂ්ණා මූලිකව වෙන්නත් පුළුවන්. ඒ කොහොම හරි ඥාණය ලබන්නට ඕන. ඥානය අවදි කරගන්න ඕන ඥානය දියුණු කරගන්නට ඕන මම ප්‍රඥාව ඇති කෙනෙක් වෙන්නට ඕන ඒ ප්‍රඥාව කියන්නේ මොකක්ද ඒකට අදාළ ಗುಣධර්ම මොනවද කොහොමද ඒක පුහුණු කරන්න දැන් මෙන්න මෙහෙම ඒ පිළිබඳව කුතුහලයක් තිබුණේ නැතිනම් ඒ තනත්තා ඒ ගැන කිසිදු උනන්දුවක් දක්වන්නේ නැහැ ඒ නිසා ඥානය පිළිබඳ කුතුහලය කියන එක අපි තුල වර්ධනය කරගත්තොත් තමයි ඥානය දියුණු කරන්න අපි පෙළඹෙන්නේ අපි වෙහෙසෙන්නේ. ඉතින් ඒ නිසා ඒකත් ඊටාත්ම වැදගත් කාරණයක්. ඊළඟට මිච්ඡා මාන. මිච්ඡා මාන කියලා කියන්නේ සමහර කරුණු වැරදි විදිහට තේරුම්ගෙන තිබීම. දැන් මාන කියලා කියන්නේ මනිනවනේ මැනගන්න. එතකොට සමහර දේවල් විනිශ්චය කරගෙන තියෙන වැරදි විදිහ. මැනලා බලලා තියෙන්නේ වැරදි විදිහට. ඒක මැනලා කිරලා තීරණයකට පැමිණලා තියෙනවා. නමුත් ඒ තීරණය වැරදියි. වැරදි විදිහටයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. එතකොට මගේ ළඟ මේ ගුණය තියෙනවා කියලා Taman තීරණය කරන එක වැරදි විදිහටයි තීරණය කරලා. අහවලා ළඟ මේ අගුණය තියෙනවා කියලා තීරණය ඒක වැරදි විදිහටයි තීරණය කරලා. හැබැයි ඒක තීරණය කළාට පස්සේ ආයෙක ගැන විමසන්න යන්නේ නැහැ. දැන් ඒකට තීරණයකට පැමිණිලා නිසා. දැන් අපි යමක් පිළිබඳව යම්කිසි තීරණයකට පැමිණිලා නැතිනම් තමයි අපි තවදුරටත් ඒක සොයා බලන්න ඒ සම්බන්ධව අනිත් අයගෙන් විමසලා බලන්න අනිත් අය කියන කරුණ වලට අහුම්කම් දෙන්න අපි සූදානම් වෙන්නේ තීරණයකට පැමිණිලා නැතිනම් අපි යම් කිසිවක තීරණයකට පැමිණිලා නම් එතනින් එහාට අපි ඒක ගැන ආයෙ හොයන්නේ ඉතින් ඒ තීරණයත් වැරදි නම් ඒක ප්‍රඥාව අවදි කරගන්නට ප්‍රධාන බාධකයක් වෙනවා වැරදි විදිහට නිගමනවලට පැමිණ තිබීම ඊළඟට අපරිපුච්ඡකතා අපරිපුච්ඡකතා කියලා කියන්නේ පරිපුච්ඡ කියලා කියනවා යම් යම් දේවල් ප්‍රඥාවන්තයෙන් විමසලා දැනගන්නවට දැන් මේ ලෝකයේ සෑම කරුණක්ම අපට තනි ප්‍රඥාවෙන් අපට තේරුම් ගන්න පහසු නැහැනේ Eh, එතකොට මහ බෝසත්වරයෙක් පවා සාංශාරිකව ප්‍රඥාව දියුණු කරන්නේ සම්මා සම්බුදුර මුණ ගැහිලා, පසේ බුදුර මුණ ගැහිලා, රහතන් වහන්සේලා මුණ ගැහිලා, වෙනත් පඬිත්වරු මුණ ගැහිලා eh, කරුණු සාකච්ඡා කරමින් විමසමින් තමයි උන්වහන්සේලාගේ ඥානය දියුණු කරන්නේ. අවසාන භවයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ කාරණේදී පමණයි උන්වහන්සේලා අන් අයගේ උපදේශයකින් තොරව ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේ සම්බුද්ධ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේත් එහෙමයි. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ සම්බුද්ධ භාවයේ ලැබීමේදී විශ්වයේ අතීතාක් සියල්ල මනමින් අවබෝධ කරගන්න නිසා තමයි සම්මා සම්බුද්ධ වෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ වෙනවා. මොකද චතුරාර්ය සත්‍ය වෙන කාගෙන්වත් අහගෙන නෙමෙයි ස්ව ඥාණයෙන්මයි මතු කරගන්නේ. හැබැයි උන්වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ. ඒ කියන්නේ සමස්ත විශ්ව ධර්මයන් මනවින් අවබෝධ කරන්නේ නැහැ. අර චතුරාර්ය සත්‍ය තමන් විසින් අවබෝධ කිරීම පමණයි. ඒක සම්බුද්ධ කියලා කියන්නේ ඒ චතුරාර්ය සත්‍ය ස්වඥාණයෙන් අවබෝධ කිරීම. ශ්‍රාවක බුද්ධ කියලා කියන්නේ තව කෙනෙකුගෙන් අහලා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. එතකොට බෝසත්වරු අවසාන ආත්ම භාවයේ චතුරාර්ය සත්‍ය කාගෙන්වත් අහලා නෙමෙයි අවබෝධ කරන්නේ. හැබැයි එතෙක් සසර ගමනේ චතුරාර්ය සත්‍ය ඇතුළු අනෙක් සියලුම කාරණා පිළිබඳව උන්වහන්සේ අන් අයගෙන් විමසන ස්වභාවය. බුදුවරුන්ගෙන් රහතන් වහන්සේලාගෙන් පසේ බුදුවරුන්ගෙන් විමසන ස්වභාවය උන්වහන්සේ තුල දියුණු කරනවා. එතකොට මේ විමසිලිමත් ගතිය අන් අයගෙන් Taman තනියෙන් අර දහමේ මූලික સિદ્ધාන්ත වලට අනුව කරුණු විමසනවා වගේම අන් අයගෙනුත් අහලා බලනවා කාගෙන්ද අහලා බලන්නේ නිකන් තොරතුරු දැනගන්නට නෙමේ ප්‍රඥාවන්තයින්ගෙන් විමසලා බලන්න. ඒකට ඒකට කියනවා පරිපුච්චකතාවය කියලා. ඒතොර අපරිපුච්චකතා කියලා කියන්නේ ඒ තනත්තා ඥානවන්තයින්ගෙන් විමසන ස්වභාවයට පැමිණෙන්නේ නැහැ. විමසන්න පෙළඹෙන්නේ නැහැ. ඒක ඒ ගුණය එතනත්ත පුරුදු කරලා නැහැ. Taman වැරදි විදිහට හරි හරි විදිහට හරි හිතාගෙන එහෙම හිතාගෙන ඉන්නෝ. නැත්තම් එහෙම හිතන්න යන්නෙත් නැහැ. ඒක එහෙමද මෙහෙමද ඉතින් මොකක්වත් නැහැ. ඒ කියන්නේ නොවිමසන ගතිය. ඒක තමයි අර අනිච්චය සීලතා කියලා කියන්නේ. නිශ්චයකට පැමිණෙන්නේ නැහැ. විමසන්නේ නැහැ. එහෙම නැත්නම් මිච්ඡාමාන. Taman වැරදි විදිහට තීරණය කරගෙන නිකන් ඉන්න. කාගෙන්වත් ඒ ඒ සම්බන්ධ ප්‍රාමාණිකයෙන් ඒ සම්බන්ධව ප්‍රමාණවත් නුවණක් බුද්ධියක් අධ්‍යයනයක් කරලා තියෙන කෙනකින් ඒක විමසන්නේ නැහැ. එතකොට අන්නේ අපරිපුච්ඡකතාවය ප්‍රඥාව ඇති වෙන්න ප්‍රධාන බාධකයක් හැටියට දක්වනවා. ඊළඟට කායස්ස න සම්මා පරිහාරෝ. දැන් අපි අර ප්‍රඥාව දියුණු වීමේ කාරණාවලදී සිහිපත් කළා කය මනවින් පරිහරණය කරන බව ප්‍රඥාව දියුණු වෙන කාරණයක්. එතකොට මෙතන කියනවා කය මනවින් පරිහරණය නොකරන බව. ඒ කියන්නේ ශරීරය පරිහරණය කිරීම සම්බන්ධව සිහි කල්පනාවෙන් නෙමේ කටයුතු කරන්නේ. එතකොට කය පිරිසිදු කරගන්න එක ගැන උනන්දු වෙන්නේ නැහැ. වස්ත්‍රාදිය පිරිසිදු කරගන්න එක ගැන උනන්දු වෙන්නේ නැහැ. එතකොට අපි අර ප්‍රඥාව ඇති කරන කාරණා ගැන කතා කරනකොට විශේෂයෙන් සිහිපත් කළා වාසස්ථාන හා ශරීරයත් ඇඳුම් පැළඳුණු පිරිසිදුව තබා ගන්නා බව. එතකොට ඒක එක කාරණයක්. එතකොට ඒ බඳු කාරණා ගැන මෙහිදී සැලකිලිමත් වෙන්නේ නැහැ කියන එකයි. ඊළඟට තමන්ගේ කය හැසිරවීම සම්බන්ධව සති සම්පජඤ්ඤයෙන් නෙමෙයි ඒ කටයුතු කරන්නේ. ඒ නිසා බොහෝ අනතුරු කරගන්නට පුළුවන්. බොහෝ අඩුපාඩු සිද්ධ වෙනවා. කය හැසිරෙන හැටි, හිත හැසිරෙන හැටි පිළිබඳව ඔහුට වැටහීමක් නැහැ. ඒවා යාන්ත්‍රිකව වගේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි කොහොමද වෙන්නේ කියලා එහෙම මොකක්වත් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකට ගිහිල්ලා නැහැ සති සම්පජඤ්ඤේ. එතකොට ඒක එතනටට බාධකයක් වෙනවා ප්‍රඥාව අවදි කරගන්න. ඊළඟට අසමාහිත චිත්තතා අන්න සමාහිත චිත්ත කියලා සඳහන් කළේ ඒකාග්‍රතාවයේ දියුණු කරන ලද සමාධිය දියුණු කරන ලද සිතක් ඇති බව සමාධිය ඇති බව යම් කෙනෙකුට ප්‍රඥාව දියුණු කරන්නට හේතු වෙනවා. එතකොට අසමාහිත චිත්තතා සමාධිය නැති බව. ඒතර සමාධිය කියලා කිව්වේ යම් ගන්නා අරමුණක් පැහැදිලිව එක් ස්වરૂපයකින් ගන්න පුළුවන් මට්ටමට මනස පුහුණු කරලා තියෙන ගුණය. එතකොට ඒ ගුණය අඩු නම් අපිට කිසිවක් පැහැදිලිව ගන්න නැත්තම් ඒවාහි හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම මේ කිසිවක් විමසා බලන්නට පුළුවන් කමක් නැහැ ගන්න අරමුණ හරියට ගන්නෙ නැත්තම් ඒ නිසා අසමාහිත චිත්තතාවය ප්‍රඥාව දියුණු කරන්න බාධක ධර්මයක් ඊළඟට දුප්පඤ්ඤානම් පුද්ගලානම් සේවනතා. දැන් ইহත සඳහන් කළා ප්‍රඥාව දියුණු කරන කරුණ හැටියට ප්‍රඥාවන්තයින් ඇසුරු කරන බව, ඒ අයගෙන් කරුණු විමසන බව ප්‍රඥාව දියුණු වෙන කරුණක් හැටියට මෙහි ප්‍රඥාව දුර්වල කරන බාධකයක් හැටියට දක්වන්නේ දුප්පඤ්ඤානම් පුද්ගලානම් සේවනතා. දුෂ්ප්‍රඥ පුද්ගලයන් ඇසුරු කරන බව. දුෂ්ප්‍රඥ පුද්ගලයා කියලා කියන්නේ යමක් පිළිබඳව සහේතුකව විමසලා බලන්නේ නැහැ. අර විදිහට මිච්ඡාමානය තමන් වැරදි නිගමනවලට එළඹෙනවා. එහෙම නැත්නම් අර විදිහට දේවල් නොසලකා හරිනවා. ඒවා ගැන සැලකිල්ලක් නැහැ. ප්‍රඥාව දියුණු කිරීම පිළිබඳ කිසිදු කුතුහලයක් නැහැ. ඒ ගැන උත්සාහයක් නැහැ. එතකොට ඒ ඒ කිසිවක් පිළිබඳව ප්‍රඥාව වැඩෙන පැත්ත පිළිබඳව අවධානයක් නැහැ. හැම විටම අවිද්‍යාවෙන් මෝහෙන් මුලාව හැඟීම් වලට වහල්ව ඇලීම් ගැටීම් වශයෙන් নিরතුරු ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ බඳු පුද්ගලය ඇසුරු කරනකොට කාලයාගේ ඇවෑමෙන් අපේ මනසත් අනුක්‍රමයෙන් ඒ தත්ත්වයට පරිවර්තනය වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාදිසං භජතේ මිත්තං යාදිසං උපසේවති සෝපි තාදිසකෝ හෝති සහවාසෝ හිතාදිසෝ මේකට ජීවත් වෙනවා කියන එක මෙන්න මේ වගේ දෙයක් කොහොමද යද්ද යම්බඳු මිත්‍රයෙක් ඇසුරු කරනවා නම් යම්බඳු සහායකයෙක් ඇසුරු කරනවා නම් තමනුත් ඒ වගේ කෙනෙක් බවට පත් වෙනවා කාලයාගේ හැබැයි ඇසුර කියන එකේ ස්වභාවය එහෙම දෙයක් එතකොට අර දුෂ්ප්‍රඥ පුද්ගලයෙක් නම් ඇසුරු කරන්නේ අඥාන පුද්ගලයෙක් නම් ඇසුරු කරන්නේ අපි ලෝකයේ දිහා බලන විදිහ, තීරණ ගන්න විදිහ, දේවල් වලට ප්‍රතිචාර දක්වන විදිහ අර අඥාන ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. මේක ඊටාම සූක්ෂම විදිහට වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනි දැන් බැලූ බැල්මටම දුෂ්ප්‍රාඥ පුද්ගලයෙකුගේ ක්‍රියාපටිපාටිය වැඩපිළිවෙල අපේ මනසින් අනුමත නොවෙන්න පුළුවන්. ඒක අපි අපි අප විසින් විවේචනය කරනවා. ඒක සුදුසු නැහැ. ඒ මෝඩකම ආදි වශයෙන් අපි ඒක විවේචනය කරනවා. හැබැයි විවේචනය කළා වුණාට කාලයක් අපි මේ පුද්ගලයා ඇසුරු කරනකොට ඇසුරු කරනකොට නොදැනුවත්වම අපි තීරණ ගනිද්දී අර විදිහට තීරණ ගන්න පෙළඹවි පෙළඹීමේ යම්කිසි ස්වરૂපයක් අපේ මනස තුල ගොඩ නැගෙන්නට පටන් ඒක ඊටාම සූක්ෂමව සිද්ධ වෙන්නේ. සමහරට අපි ප්‍රතික්ෂේප කරන කාරණේ ඒ ප්‍රතික්ෂේප කළා වුණාට සමහර තැන්වලදී අපි එහෙම කටයුතු කරන්න නොදැනුවත්වම පෙළඹෙනවා. අන්න ඒක තමයි මේකට ඇසුරු කිරීම කියන එකෙන් පුද්ගලය වෙනස් වෙනවා පරිවර්තනය වෙනවා කියන්නේ. ඒ වගේම තමයි ප්‍රඥාවන්ත පුද්ගලයා අසුණු කරනකොට ඒ ප්‍රඥාව අනිත් තැනත්තාට එච්චර ගෝචර නැති වෙන්න පුළුවන්. ගෝචර නැති වුණාට ඒ පුද්ගලයා කාලයක් ඇසුරු කරනකොට අර අනිත් කෙනත් ඒ වගේ වැඩ කරන්න ඒ වගේ හිතන්න අනුක්‍රමයෙන් පෙළඹෙනවා. ඉතින් මේ විදිහට ඇසුර කියන එක හරි සුවිශේෂ තත්ත්වයක්. ඒ නිසා දුෂ්ප්‍රඥ පුද්ගලයන් සේවනය කිරීම ප්‍රඥාවට බාධකයක් වෙනවා. ඊළඟට පඤ්ඤාවන්තානම් අපෛරුපාසන ප්‍රඥාවන්තව ඇසුරු නොකරන බව අඥානව ඇසුරු කරන ප්‍රඥාවන්තව ඇසුරු කරන්නේ නැහැ. ඒක බාධකයක් වෙනවා ප්‍රඥාව දියුණු කරන්න. ඊළඟට අත්ත පරිභව මේකත් ඉතාමත්ම වැදගත් කාරණයක්. අත්ත පරිභව කියලා කියන්නේ තමන් තමන්ටම අවඥා කරගන්න. තමන්ටම පරිභව කරගන්න. ඒ කියන්නේ මට නම් නුවණ නැහැ මං හරිම මෝඩයෙක් අන්න ඒ විදිහට තමන්ට තමන් චෝදනා කරගන්නවා නිතර. තමන් හෙලාතලා තමයි දකින්නේ හැමතිස්සෙම. දැන් පින්නතුනේ මට තමයි නුවණ තියෙන්නේ මට තමයි මේවා වැටහෙන්නේ කියලා හිතන ගතියත් සුදුසු නෑ. මට මේ මොකක්වත් වැටහෙන්නේ නෑ මම මහා මෝඩේ එහෙම හිතන ගතියත් සුදුසු නෑ. ඇයි මට තමයි මේක වැටහෙන්නේ කියලා හිතන ගතිය සෙය්‍යමානයි. මට මේ මොකක්වත් වැටහෙන්නේ නැති මහා මෝඩෙක් මම කියලා හිතන ගතිය හීනමානයි. ඒ නිසා Tamanට පරිභව කරගන්නෙම හීනමානෙනේ. දැන් Taman Tamanගේ දුර්වලකමක් තියෙනවා නම් ඒ දුබලකම දුබලකම හැටියට තේරුම් ගන්න. ඒක අවශ්‍යයි. දුර්වලකම තේරුම් ගන්න නැතුව අපිට ඒකෙන් නැගී සිටින්න බෑ. ඒ දුර්වලකම දුරු කරන්න බෑ. ඒ නිසා දුර්වලකම දුර්වලකම හැටියට යථා ස්වභාවයෙන් වටහා ගන්න කෙනෙකුට තමයි එතනින් නැගී සිටින්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යයි. ඒක යථා ස්වභාවයේ දැකීම. ඇත්ත ඇති සතියෙන් තේරුම් ගැනීම. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පඬිතෝ වාපි තේනසෝ. යම් අඥානයේ ඒ අනුවන බව හරියට තේරුම් ගන්නවා නම් ඒකම ඥානවන්ත බවක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා හැබැයි ඒ ඒ දුර්වලකම දැකලා Tamanට නිඳා කරගන්නවා නම් Tamanට පරිභව කරගන්නවා නම් ඒ අර හීනමානයත් එක්කලා අනිත් අයත් එක්ක සංසන්දනය කර කර Taman ඉන්නේ පහත් තනකය කියලා තමන්ට අවඥා කරන. එහෙම තමන්ට අවඥා කරන්න පටන් ගත්තොත් තමන්ගේ මනස අවදි කරන්න ඒකම ලොකු බාධකයක් වෙනවා. දැන් මනෝවිද්‍යාවේ කියවෙන විශේෂ කාරණයක් තමයි තමන්ට යමක් කරන්න ඕන නම් යම් තත්වයකටපත් වෙන්න ඕන නම් යම්කිසි ධනාත්මක හැඟීමක් Taman පිළිබඳව ඇති කරගන්න ඕන. මේක මට කරන්න පුළුවන් කියන හැඟීම. ධනාත්මක චින්තනයෙන් විතරක් සියල්ල කරන්න බෑ. ඒකට අනිත් සාධකත් ගොඩනගා ගන්න ඕනේ. හැබැයි මේ චින්තනය ධනාත්මක කර ගැනීම තුල මේක කරන්න පුළුවන්. මේක මේක කරන්න මම උත්සාහ කරන්න ඕන කියලා ඒ සම්බන්ධව අදාළ සාධක ගොඩනගා ගන්න අපි තුල යම්කිසි මූල බීජයක් ගොඩනගෙනවා අර ධනාත්මක චින්තනය. ඉතින් එහෙම නැතුව මට මේක බෑ කරන්න බෑ මට නම් ඕක කවදාවත් කරන්න බෑ මට මතක හිටින්නේ නැහැ. ඔහොම කල්පනා කළොත් ඒක නැහැම තමයි. ඒ කියන්නේ මේ මනසේ එක්තරා ස්වરૂපයක් ඒක. දැන් අපේ ජීවිතේ වුණත් අපි අත්දැකලා තියෙනවා මේක නම් මට මතක හිටින එකක් නෑ කියලා හිතුවනම් ඒක මතක නැහැම තමයි. ඒ කියන්නේ මනස ඇතුලෙන් ඒක ආවරණය කරගන්න. එතකොට අපට ඕනම කුසලතාවයක් දියුණු කරන්න අපට යම්කිසි විශ්වාසයක් ආත්ම විශ්වාසය ආත්ම ගරුත්වය ආත්ම ගරුත්වය කියන්නේ මේ අනිත්‍යය විසින් අපට ලබා දෙන එකක් නෙමෙයි මට මගේ ගැන ගෞරවය මම හිතන විදිහ මම කතා කරන විදිහ මම ක්‍රියා කරන විදිහ මම වැඩ කරන විදිහ මගේ තීරණ මම ලෝකයට ප්‍රතිචාර දක්වන විදිහ මගේ අරමුණු මගේ පරමාර්ථ එතකොට මේවා සම්බන්ධව මට යම්කිසි ගෞරවයක් තියෙන්නට ඕන අන්නේ ගෞරවය විසින් තමයි මේ මාර්ගය තුල අපිව ඉදිරියට අරගෙන යන්නේ එතකොට මේ ආත්ම ගෞරවය නැතිනම් ආත්ම විශ්වාසය නැතිනම් ධනාත්මක හැඟීම නැතිනම් ඒ තනත්තට ඉදිරියට යන්න බෑ. ඉතින් ඒක හරීම විවිධ ස්වરૂප වලින් එන්නට පුළුවන් වංචක ධර්මයක් තමයි මේ අත්පරිභව කියන්නේ. දැන් සමහරුන්ට ඒක හිතෙනවා තමන්ගේ ගුණයක් කියලා. ඒ කියන්නේ Tamanට පරිභව කරගන්නා ගතිය ගුණයක්. මේක තවත් අවස්ථාවල මතුවෙනවා Tamanගේ වර්ගයාට නිඳා කරන ගතිය. දැන් මම භික්ෂුවක් නම් ගිහියොත් එක්ක කතා කරනකොට හාමුදුරුන්ට දොස් කියලා තමයි පටන් එතකොට ඒ හාමුදුරුන්ට දොස් කියලා පටන් ගන්නා ගතිය අර ගිහියාගේ හිත දිනා ගන්න ඊටාම හොඳ ප්‍රවේශයක් කියලා හිතනවා සමහර කෙනෙක්. එතකොට ගිහියේ කාමදුරුත් එක්කලා කතා කරනවා නම් ගිහි පිරිසට චෝදනා කරගෙන තමයි පටන් ගුරුවරයෙක් ඒ ගුරුවෘත්තිය ගැන කතා කරනවා සමස්ත ගුරුවරුන්ට දොස් කියාගෙන තමයි පටන් ගන්නේ. දේශපාලනඥයා දේශපාලනය ගැන කතා කරනවා සමස්ත දේශපාලනඥයන් නිඳා කරගෙන තමයි පටන් ඒ තමන්ට විතරක් නෙමෙයි ඒ ඒ හා ඉන්න ඒ තමන්ගේ වර්ගයට ඒ ජන කණ්ඩායමට ඒ ආගමට ඒ ජාතියට ඒ සංස්කෘතියට නිඳා පරිභව කරගෙන පටන් ගන්නවා. දැන් අපිට පෙනෙනවානේ වර්තමානයේ ඇතැම් භික්ෂුන් වහන්සේලා පවා ඉන්නවනේ. ඒ විදිහට සමස්ත පැවිද්දන්ටම නිඳා කරගෙන තමයි පටන් සමස්ත සිංහල බෞද්ධ සංස්කෘතියට නිඳා කරගෙන තමයි පටන් ගන්නේ. එතකොට ඒක තමයි මේගොල්ලන්ගේ ප්‍රවණතාව. එතකොට එහෙම හිතන දකින තාක්කල් ඒ අයට ඒ ධර්මය තුල වැඩෙන්න බෑ. ඒ අයත් අගේ කරන මොනවා හරි වෙන පැත්තක් තියෙන්න පුළුවන් ගොවිතැන් කිරීම හරි වගා කිරීම හරි ගස් හිටවන එක හරි මිනිසුන්ට කන්න දෙන එක හරි එහෙම ඒගොල්ලෝ අගේ කරන පැත්තක් තියෙන. ඒතර ඒ පැත්තෙන් වැඩෙනවා. ඒ පැත්තෙන් ප්‍රවීණ වෙනවා. හැබැයි අර අර මහානකම පැත්තෙන් පැවිදි ආකල්ප පැත්තෙන් සාසනික පැත්තෙන් ගුණධම් පැත්තෙන් එතකොට සංස්කෘතිය පැත්තේ ඒ සියල්ල වනසාගෙන යන්නට කටයුතු කරනවා කුමක් නිසාද? ඒවට නිඳා කරගෙනම තමයි පටන් ඒ වගේ ඒක බොහොම විශේෂ තත්වයක් හැටියට විශේෂ ගුණයක් හැටියට දැන් මිනිස්සුත් ඒවා දකිනවා සමහර වෙලාවට ආ මේ හාමුදුරුවෝ නම් හරියටම ඇත්තම කිව්වා ආය නිකන් තමන්ගේ පිරිස කියලා රකින්න ගියේ නෑ විවෘතව කතා කළා ඒ හැමදෙරෝ හරි විවෘත කෙනෙක් කියන්න ඕන දේ කෙලින්ම කියනවා ආය නිකන් වහින්වරෝ භාෂාවෙන් නෑ අන්න ඒ වගේ ඒක නිකන් ඍජු බවක් හැටියට ඒක උසස් ගුණයක් හැටියට එහෙම දකින කණ්ඩායමක් සමාජයේ ඉන්නවා. අන්න ඒ අය ග්‍රහණය කරගැනීමේ උපක්‍රමයක් හැටියට අර වංචක ධර්මය පුද්ගලයන් තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒතකොට මේ Tamanට නිඳා කරගැනීමත් ඒ වගේ. දැන් අපි Tamanට නිඳා අනේ මට නම් මේවා වැටහෙන්නේ නැහැ. මම ඉතින් මේ කියන්න යන දේ හරියද දන්නේ මම මේ මෝඩ කතාවක් නම් කියන්නේ මට ඒකට සමා වෙන්න. දැන් එහෙම පටන් ගන්නකොට මිනිස්සු හිතන්නේ එයා හරියම නිකන් අනතිමානී චරිතයක්, හරි විවෘත චරිතයක් එහෙම තමයි හිතන්නේ. එතකොට ඒ ඒ සමහරට ඒ හැඟීම අනිත් අය තුළ ජනිත කරන්නම වෙන්න පුළුවන් අර එහෙම කටයුතු කරන්න. නමුත් ඒක නැවත නැවත ඒ විදිහෙන් හිතන්න පටන් ගත්තා. දැන් තව කෙනෙකුට යමක් ඉදිරිපත් කිරීමේදී ඒ පුද්ගලයා මේක ග්‍රහණය කරන්නේ මේ විදිහින් ආමන්ත්‍රණය කළොත් පමණයි කියලා උපාය මාර්ගයක් හැටියට ඒ පුද්ගලයෙකුට මේක ග්‍රහණය කෙරවීමේ උපාය මාර්ගයක් හැටියට යමක් භාවිතා කිරීම වෙනම කෞසල්‍යයක්. හැබැයි අර ඇතුළතින්ම එන හීනමානයත් එක්කලා නම් ඒ විදිහට Tamanට හෝ Tamanගේ ජන වර්ගයට හෝ Tamanගේ ආගමට Tamanගේ සංස්කෘතියට තමන්ගේ කණ්ඩායමට නිඳා කරගෙන පටන් ගන්නෙ චෝදනා කරගෙන පටන් ගන්නෙ අවඥා කරගෙන හෙලාතලා දකිමින් කතා කරන්නේ සිතන්නේ ඒ තමන්ගේ ඇතුලෙන් එන ප්‍රകൃතිය නම් ඒක ප්‍රඥාව දියුණු කරන්න ප්‍රධාන බාධක ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේවා ඊටාම වැදගත් කාරණා මනෝවිද්‍යාත්මකව ඊටාම සුවිශේෂ කරුණු ප්‍රධාන දුර්වලකම් ඒවා අර සමාජයේ විසිනුත් ಗುಣ හැටියට සලකන තමන්ටත් වරදක් හැටියට නොපෙනෙන සූක්ෂම දුර්වලකම් අර ව්‍යාපාදය වගේ ව්‍යාපාදයක් ඇති වෙන මොහොතේවත් ඒක ක්‍රියාත්මක වෙන මොහොතේවත් ඒක වරදක් හැටියට හොයන්න අමාරුයි ධර්ම සංඥාවක් වගේ තමයි ප්‍රකට වෙන්නේ. එතකොට ඒක ඇතුළත කුණු කරනවා, ඇතුළත දුබල කරනවා. හැබැයි Tamanටවත් වැටහෙන්නේ ඒකේ තියෙන දුර්වලකම්. ඒ වගේ තාම සූක්ෂම ධර්මයක් තමයි මේ අත්ත පරිභව. Tamanට නිඳා කරගන්න ගතිය. ඊළඟට මිච්ඡා විකප්පා. මිච්ඡා විකප්පා කියලා කියන්නේ වැරදි විදිහට දේවල් ගැන කල්පනා කිරීම. මිත්‍යා සංකල්ප කියනා වගේ තමයි මිච්ඡා විකප්ප කියලා කියන්නේ වැරදි විදිහට දේවල් පිළිබඳව කල්පනා කරනවා. ඒ හිතන්න පුරුදු වෙලා තියෙන වැරදි විදිහට. එතකොට නිවැරදි විදිහට හිතනවා කියලා කියන්නේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් එහෙම හිතුවොත් තමයි අපිට ධර්මය ප්‍රකට එහෙම නැත්නම් අපි වෙන වෙන විදිහට විද්‍යාවේ ඔක තියෙන්නේ මෙහෙමයි, ගණිතයේ ඔක තියෙන්නේ මෙහෙමයි. එතකොට ඒක ගණිතයට විද්‍යාවට හරියන්න පුළුවන්. හැබැයි මේ දහම දැනගන්න නම් අපි උත්සාහ කරන්නේ එතන මිත්‍යා විකල්පයක් තමයි මිත්‍යා සංකල්පනාවක් වැරදි විදිහට කල්පනා කිරීමක් තමයි එතනදී ප්‍රකට වෙන්නේ. ඊළඟට විපරිතාභි නිවේසෝ ඒ කියන්නේ යම් යම් කරුණු වරදවා විනිශ්චය කරගෙන සිටීම. දැන් අර මිච්ඡා මිච්ඡා මාන කියලා කිව්වේ එතන කිව්වෙත් වරදවා සිතා ගැනීම. දැන් මෙතන කියනවා යම් යම් කරුණු වරදවා විනිශ්චය කරගෙන සිටීම. ඒ කියන්නේ ඒවා විනිශ්චය කරලා තියනවා. හැබැයි විනිශ්චය කරලා තියෙන්නේ වැරදි විදිහට. ඒ ප්‍රඥාව අවදි වෙන විදිහට නෙමෙයි. එතකොට ඒක කල්ලාතුම විනිශ්චය කරලා තියෙන නිසා ආයෙක විනිශ්චය කරන්න යන්නෙත් නැහැ. ඒක ගැන සොයන්නෙත් නැහැ. ඒ නිවැරදි විනිශ්චයක් කරන්නට පෙළඹෙන්නේ නැහැ. වැරදි විදිහට විනිශ්චය කරලා ආ ඒක මං හිතලා තියෙන කල්පනා කරලා තියෙන ඒක තීරණය කරලා තියෙන්නේ ඒක අපි ඔක්කොම එකතු වෙලා මේ කතා කරලා තීරණයකට ඇවිත් එන. ඒතකොට ඒකට ආය අත ගන්නෙත් නැහැ. හැබැයි වැරදි නිගමනයකටයි එළබිලා තියෙන වැරදි විනිශ්චයක් නිසා. ඊළඟට කාය දල්හි බහුලතා. ඒ කියන්නේ ශරීරයේහි දාහය අධික බව, උෂ්ණය අධික බව, ශරීරයේ උණුසුම අධික බව ප්‍රඥාව අවදි කරන්නට බාධකයක් හැටියට දක්වනවා. දැන් මේක භෞතික කාරණයක්. අපි අර පෙර සතිය සඳහන් කළේ ප්‍රඥාව දියුණු කරන්නට කොහොමද යම් යම් ආහාර වර්ග උපකාර වෙන්නේ එතකොට කයේ සැහැල්ලු බව උපකාර වෙන්නේ කියලා අන්න ඒ වගේ මේ කයේ දාහ අධික බව උණුසුම අධික බව ප්‍රඥාව දියුණු කරන්නට බාධකයක් වෙනවා ඉතින් එහෙමයි කියලා මගේ ශරීරයේ උෂ්ණත්වය අධිකයි ඒ නිසා තමයි මට මේ ප්‍රඥාව වැඩෙන්නේ නැත්තේ කියලා එහෙම ඉඳලා හරියන්නේ කයේ ඇති වෙන උණුසුම අධික බව කියන එක අපට සමනය කරගන්න පුළුවන් ව්‍යායාම කිරීමෙන් ඒ වගේම උණුසුම සමනය වෙන ඖෂධ වර්ග ආහාර වර්ග පරිහරණය කිරීමෙන් ඒ වගේම සිසිල් පාරිසරික තත්ත්වයන් ඇසුරු කිරීමෙන් මේ වගේ අපට රූප කලාපයන්හි ඇති වෙන යම් යම් බාධක අපට උපාය මාර්ගිකව ඒවා සමනය කරගන්නට පුළුවන්කම තියෙනවා ඊළඟ කාරණය අසංවේග සීලතා. ඒ කියන්නේ සංවේගයක් නැති බව. සංවේග කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන බියජනක බව ප්‍රඥාවෙන් දැකීම. දැන් සංවේගය කියන එක ගොඩාක් දෙනා අද පරිහරණය කරන්නේ ශෝකය වගේ කියලා හිතාගෙන. සාතිශය සංවේගය. එතකොට සංවේගය 아무තු සාතිශය බවක් නැහැ. සංවේගය සංවේගයමයි. සංවේගය කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ බියජනක බව, අනර්ථකාරී බව, නිස්සාර බව නුවණින් දැකීම තුළ ඇතිවෙන හැඟීම. එතකොට ඒක ධර්මානුකූල හැඟීම. දැන් රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පිරිනොන් පානකොට ධර්ම සංවේගය උපන්. ඒ කියන්නේ සර්වඥන් වහන්සේ හැටියට ලෝකයට ධම දෙසුවා වුණත් මේ තිබුණේ සංස්කාර පුඤ්ජයක්. එතකොට මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තමයි ඇතිව නැති වෙන ගතිය. මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන තුච්ච නින්දිත ස්වභාවය මේක තමයි. කියන බව උන්වහන්සේලා නුවණින් දකිනවා. දකිනකොට උන්වහන්සේලා මේ සංස්කාර ධර්මයන් පිළිබඳව ඒ දකින ස්වરૂපයට තමයි සංවේග කියලා කියන්නේ. එතකොට යම්කිසි කෙනෙකුට මේ සංස්කාර ධර්මයන් පිළිබඳ සංවේගයක් නැතින ඒතනත්තා තෘෂ්ණා මූලිකව ගැටීම් මූලිකව මෝහ මූලිකව මේවා සම්බන්ධව මුසපත්ව ක්‍රියාත්මක වෙන්නේ මේ සංස්කාර ධර්මයන් ගෙන් නික්මෙන මඟක් පිළිබඳව ප්‍රඥාවෙන් සොයන්නේ නැහැ. ඒක ප්‍රඥාව දියුණු කරන්න බාධක ධර්මයක්. ඊළඟට 20 වෙනි කාරණේ පංච නීවරණ ඒක අපි මුලින්ම කතා කළා. ඔය කරුණු ටික තමයි ප්‍රඥාව ඇති කරන්න බාධක ධර්ම හැටියට දක්වලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒ ටික ප්‍රමාණවත් කියලා. ඒ වගේම ප්‍රඥා පාරමිතාව සම්බන්ධව අපි දැන් අවශ්‍ය තරම් මෙහිදී සාකච්ඡා කළා. ඊළඟට ප්‍රඥාවේ ප්‍රභේද හැටියට දක්වන්නේ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන අවස්ථා තුන. ඒතර පාරමී කියලා කියන්නේ හැම ධර්මයකම ඒ අදාළ ගුණය දියුණු කිරීම සඳහා කැපවීමේදී තමන්ගේ භෞතික සම්පත්, ද්‍රව්‍ය, අමුදරු, ගේදොර, ඉඩකඩම් මේවාට යම් හානියක් වුණත් තමන්ගේ ಗುಣපූර්ණය වළක්වන්නේ නැතිව අර සියල්ල දරාගෙන ගුණය පූර්ණේ කරන්නට කැප වෙන්න පුළුවන් නම් එතන තමයි පාරමී. උපපාරමී කියලා කියන්නේ අංග ප්‍රත්‍යංග වලට හානි වුණත් ගුණය දියුණු කිරීම වළක්වන්න නැතුව නවත්තන්න නැතුව පවත්වාගෙන යන්න පුළුවන් නම් තුන්වෙනි අවස්ථාව පරමත්ත පාරමී කියන්නේ ජීවිතයට හානි වුණා ප්‍රඥා පූර්ණය ඒ ගුණ පූර්ණය නවත්තන්න නැතුව මෙතනදී අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන ප්‍රඥාවන්තයා ඒවා වනසාගෙන ගුණ පුරන්නට කල්පනා කරන්නේ නැහැ හැම විටම තමන්ගේ ජීවිතයත් ආරක්ෂා කරගෙන අංග ප්‍රත්‍යංගත් ආරක්ෂා කරගෙන ධන දාන්න ගේ දොර ඉඩකඩම් අඹු දරුවන් ඔක්කොමත් රැකගෙන තමයි ඒතනත්තා ගුණධම් වඩන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒක තමයි ප්‍රඥාවන්තයාගේ ස්වභාවය. ගුණධම් වඩන්න කියලා සියල්ල වනසගන්නේ නැහැ, නසාගන්නේ නැහැ. හැබැයි එහෙම කටයුතු කළා වුණාට යම් අවස්ථාවක ඒ ඒ පුද්ගලයන්ගේ කර්මානුරූපව දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි සමයේම විඩෝඩබ කුමාරයා ඉදිරිපත් වුණා ශාක්‍ය සංහාරයක් සඳහා ශාක්‍ය වංශයේ සමූල ඝාතනය. ඒතර බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් මේක වැළැක්වුවා. හතරවෙනි වතාව උන්වහන්සේ නිහඬ වුණා. ඇයිද? දැන් උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ සර්වඥතා ඥානය සාක්ෂාත් කළාය මේ මගේ පරිවාරය කියලා හරියන්නේ නැහැ ඒ සතු කර්ම වේගයක් තියෙනවා නම් ඒ විදිහට අකාලේ වෙනසෙන්නට බුදුහාමුදුරන්ට ඒක ਸਰව සම්පූර්ණයෙන් වළක්වන්න බෑ. ඒක తాවකාලිකව වළක්වන්න පුළුවන් තාක්කල් බුදුහාමුදුර ඒක වැළැක්වුවා. එතනින් එහාට කරන්න දෙයක් නෑ. හැබැයි දැන් එතනින් එහාට මේක වළක්වන්න බෑ කියලා විනෝඩබ කුමාරයා පිළිබඳව නොමනාපයක් ඇති කරගෙන ඒක තේරුමක් නැහැ. බුදු කෙනෙක් තුල එහෙම ඇති වෙන්නේ නැහැ. නමුත් ප්‍රත්‍යඥයෙක් තුල එහෙම ඇති වෙන්න පුළුවන්. වළක්වන්න පුළුවන් තාක්කල් අපි දේවල් වළක්වනවා වළක්වන්න බැරි වෙනකොට අපට කෝපය, ద్వේෂය, නොසතුට මතුවෙනවා. එතකොට අන්න එහෙම නොවි. ඒ කියන්නේ ප්‍රඥාව දියුණු කරන තැනැත්තා හැම පැත්තක්ම රැකගෙන තමයි මේ කටයුතු කරන්න උත්සාහ කරන්නේ. හැබැයි යම් හේතුවකින් ඒවා විනාශ වෙන තැනට හේතු ප්‍රත්‍ය සැකසෙනවා නම් කර්මානුරූපෝ හෝ එහෙම නැත්නම් ලෝක ධර්මතාවයන් නිසා හෝ ඒ අයගේ දුර්වලකම් නිසා හෝ කවර සාධක නිසා හෝ තමන් කොච්චර මේක ප්‍රඥාවෙන් සුරක්ෂිත කරන්නට උපාය මාර්ග යෙදුවා වුණත් ඒක වෙනසෙන තැනට කටයුතු යෙදෙනවා නම් එබඳු තැනකදී වෙනසීම සම්බන්ධව කෝප වෙලා තමන්ගේ ප්‍රඥාව විනාශ කරගන්න නැතිව ඒ වෙනසියාම හමුවේදී පවා තමන්ගේ ප්‍රඥාව ඇදවැටෙන්නේ නැතුව පවත්වා ගන්නට පුළුවන් නම් අන්න ප්‍රඥා පාරමිතාව. එතකොට අංග ප්‍රත්‍යංග රැකගෙන ඕන ප්‍රඥාව දියුණු කරන්න. අංග ප්‍රත්‍යංග නැති කරගෙන විනාශ කරගෙන ඔන්න ඔහෙ කපාගෙන ගියදින් එහෙම නෙමෙයි. මේ හැම එකක්ම සුරක්ෂිත කරගන්න. හැබැයි සුරක්ෂිත කරගෙන එහෙම කළා වුණාට යම් මොහොතක යම් හේතුවක් නිසා එය සුරක්ෂිත කරගන්න බැරි අවස්ථාවක් එළඹුණොත් එතනදී ප්‍රඥාව අතහැරලා දාලා අංග ප්‍රත්‍යංග සුරක්ෂිත කරගන්න ක්‍රියාත්මක වෙන්න අංග ප්‍රත්‍යංග අතහැරලා දාලා ප්‍රඥාව සුරක්ෂිත කරගන්නට ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි උපපාරමී. දැන් ඒ වගේ අවස්ථාවක් තමයි අපිට හමු වෙන්නේ චක්කුපාල හාමුදුරුවෝ. චක්කුපාල හාමුදුරුවන්ටත් කර්ම වේගයක් මතුනේ. එතකොට උන්වහන්සේ ඒක දැනගෙන කටයුතු කළාද නොදැනගෙන කටයුතු කළාද කියන එක කතා ප්‍රවෘත්තියේ පැහැදිලිව කියවෙන්නේ නැහැ. කොහොම වුණත් උන්වහන්සේ පස්චිම භවිකෙක් හැටියට ඒ භවය තුල අනිවාර්යෙන් අරහත් ඵලය සාක්ෂාත් කරනවා. එතකොට උන්වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගත්ත ඒ තුන් මාසය ඇතුළත කොහොම හරි රහත් වෙනවයි කියලා. ඒකට ඒකට බාධකයක් හැටියට මතුණා අර ඇස් රෝගේ. ඒතර බාධකේ හැටියට මතුණාට උන්වහන්සේගේ අදිෂ්ඨානය බිඳගත්තේ නැහැ. උන්වහන්සේගේ ಗುಣධම් පැත්තකට තියලා ඇහැ පරිස්සම් කරගන්න උත්සාහ කරන ඇහැ මොකක් වුණත් මම මගේ අදිෂ්ඨානය බිඳින්නේ නැහැ මගේ පරමාර්ථයට මම බාධා කරගන්නේ අන්න උපපාරමී. ඊළඟට පරමත්ත පාරමී කියලා කියන්නේ ජීවිතයට හානි වුණත් ඒක ජීවිතේ රැකගෙන මේ සියල්ල කරන්න උත්සාහ කරනවා. හැබැයි යම් අවස්ථාවක ජීවිතයට හානි වෙනවා නම් ඒ ප්‍රඥාව අතහැරලා දාලා ජීවිතේ රකින්න කියලා තමන්ගේ ගුණය විනාශ කරගන්නේ නැහැ. ජීවිතය අතහැරලා දාලා ගුණය රකින්න මට්ටමට මනස අවදි වෙනවා. අන්න ඒකයි පරමත්ත පාරමී කියලා කියන්නේ. ඉතින් අපි මේවා පරිස්සමින් තේරුම් ගන්නට ඕන බැලූ බැලමට මේ ඔක්කොම අතෑරලා දාලා ಗುಣධම් වඩනවා වගේ එකක් කෙනෙකුට හිතෙන්නට පුළුවන්. එහෙම නෙමෙයි අපි හැම දෙයක්ම සුරක්ෂිත කරගෙන මේ කටයුතු කරන්න ඕන. නමුත් ඒ සුරක්ෂිත කළ නොහැකි තැනට හේතු ප්‍රත්‍ය සැකසෙනවා නම් ඒබඳු තැනකදී අපට ඒ වෙනුවෙන් අපේ ගුණය නුවණ විනාශ කරගන්නේ නැතිව ඒ විනාශයේ එසේ සිදු වෙද්දී උනත් ගුණය සහ නුවණ රැක ගන්නට වෑයම් කිරීම තුලයි මේ පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන ප්‍රභේදයන් ජනිත වෙන්නේ. එහෙමනම් අපි අද දවසෙන් ප්‍රඥා පාරමිතා පිළිබඳ සාකච්ඡාව නිම කරනවා. අපි ලබන සතියේ ඉඳලා කතා කරන්නේ ඊළඟ පාරමිතා පස්වෙනි පාරමිතා වීරය පාරමිතා. එහෙමනම් අද දවසේ ධර්ම දේශනාව හෙවත් පැහැදිලි කිරීම මේ පමණකින් ප්‍රමාණවත් කියලා හිතනවා. අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට යොමු වෙනවා.